ඊගා ප්‍රශ්නයන් දාමට අවසරයි ආනාපාන සතිය වැඩිීමේදී හුස්ම වල ඇතිවීම නැතිවීම හොඳින් වැටහි. ඒ තුළ හුස්ම වල විදීමද වැටීම පසු සුළු මොහොතක් තුළ හිස් බවක් අවබෝධ වේ. ඉන්නතුරු අනතුරු කුමක් කළ යුතුද? ඉතින් මේ වගේ දේවල් තමයි පොදු උත්තරේ තමයි මේක දහස්වර වෙන්න අරින්නේ. නැවත නැවතත් නැවත නැවතත් මේක වෙන්න අරින්නේ. ඒකෝර Tamandම පළවෙනි සැරේ තියෙන ඕනෙම අත්දැකීම නිකන් සිලිලාරයක් විතරනේ. ඒ ක්‍රමයටම දහස්වර වෙනකොට Tamanටම තේරෙයි මේ ඊගාවට කරන්න ඕන එක. මේ ඊගාවට කරන්න ඕන කියන එකෙන් අදහස් වෙන්නේ මේ දැන් තියෙන එකට අභියෝග කරලා තියෙනවා. දැන් තියෙන தත්ත්වේ සතුටු නම් ඊගාකට යන්න ඕන ගමන් නැහැ. මේ දැන් තියෙන එකට දැන් තියෙන එකේ පාවීමක් හෝ දැන් තියෙන එක අභියෝග වෙලා තියෙන. ඒක නැති කිරීම සඳහා කරන්නේ දැන් තියෙන එකව හරි දහස්වර වෙන්න දෙන්න. බුදුරජාණන් කියව භාවිතායි බයිලි කතා කියලා පාර හරි නමුත් කාලානුකූලව මෙරීමක් අවශ්‍යයි. මෙරීම සඳහා මේ කටයුත්තම නැවත නැවත වෙන්න දෙන එක තමයි පොදු උපදේශයක් වශයෙන් මතක් කරගන්න පුළුවන්. ස්වාමීන් වහන්සේට මේ සක්ම වෙන පහක් දක්වන කරුණු පහදා දෙනු මැනවි. පංච නිවර්ණයන්ගේ යටපත් නොවූ ධ්‍යාන ධ්‍යානත් තිබේද? පසවත්ති මාර්ය දිවිපුත්‍රය එවැනි ධ්‍යාන වැඩූ කෙනෙක්ද ඔට ප්‍රථම ධානය බ්‍රහ්ම ලෝක වලට යාමට හැකියාවක් ඇත්තේ කෙසේද? බුදු දැන ගැනීම සඳහා පමණයි. මන් දන්න විදිහට මාරවාසිලා ඉන්නේ දිව්‍ය ලෝකේ කියලා බලේ. බ්‍රහ්ම ලෝකෙට ගිහිල්ලා නෑ තාම. එයා ඉන්නේ මේ වසවත්ති පරිනිම්මිත වසවත්ති මේ ඒක තමයි වසවත්ති මාරය කියලා කියන්නේ. මාර දිව්‍ය පුත්‍රයා ඒ නිසා මේ දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකෙක මැද ඉන්නේ. පින්කම් කරන කට්ටිය කියලා බැරි විලා තුතෙන්ද වටනොත් එimhe අලි අවුලකටපත් වෙනවා. බ්‍රහ්ම ලෝකේ මේ මේ මොකද්ද ඒකේ තියෙන්නේ දේව අභිභූ බ්‍රහ්ම කියලා තමයි බුදුරජාණන්සේ කතා කරන්නේ අභිභූ කියන වචනේ අටුවාවේ සඳහන් කරන්නේ මායය කියලා. ඒ කියන්නේ ඊටාම බලවත් දේව පුත්‍රෙක් මේ සාමාන්‍ය නිම්මාන රතිය කියලා කියන්නේ ආකිටෙක්ස්ලා ගිය මැටලා උපදින තැන කියලා. නිර්මාණ කරන කට්ටිය නිර්මාණ වෙන්නේ එච්චරමයි කණ්ඩෝනෙත් නෑ බොණ්ඩෝනෙත් නෑ නිර්මාණ කරන්නේ. අපි ගොඩනැගිලි නිර්මාණ, නගර නිර්මාණ ආකිටෙක්ලා. පරිණිමිත වශවත් කියලා කියන ඕනම කෙනෙක් නිර්මාණය කරපු එකක් තමන්ගේ වශයෙන් පවත්න්න පුළුවන්. පරිණිමිත වශවර්ති. ඉතින් ඒ නිසා එයා ඒකත් එයා. ඒකේ තමයි මාරය. ඒකේ ඒකේ ප්‍රධානිය රස පරිණිමිත වශවත් දිව්‍ය පුත්‍ර මාර්ග කියලා කියන්නේ මේ ලෝකෙ තියෙන මොන දෙයක් කවුරු නිර්මාණය කරත් එයා ඍෂිසේ යාට ඕන එක ගන්නවා. ඒකවල නිර්මාණ ශිල්පීන්ගේ මේ මාස්ටර් එයාර පිලන් සිලෙක්ට් කරන්න යාගේ වීටෝ එක දාලා මේ දේ මගේ කියන්නේ. එච්චර. ඒක නිසා ඒකට කියන්නේ මේ මොකද මේ දිව්‍ය පුත්‍ර මාර්ග කියලා. අනිතික පංච දීවරණ යටපත් නෝ ධානක් තිබේද? මේකදී කිට්ටුවෙන් උත්තර දෙකක් තියන්න පුළුවන්. උපචාර සමාධිය කියලා කියන්නේ අතරම ධ්‍යාන නෙවෙයි ධ්‍යාන උපචාරේ එතනදි නිවර්ත ධර්ම තියෙනවා. ආ ගුරුමේ පඬිස්සාංශය අඳුල්ලා දීලා තියෙනවා විපස්සනා ධ්‍යාන කියලා જાතියක්. විපස්සනා කරනකොට සමත ධ්‍යාන වගේ නිවර්ණයටපත් කළ සමවැදීමක් වෙන්න නමුත් ඒහා සමාන කෘත්‍යයක් කරනවා. ඒකට අපේ ලොකු සාංශය පෙන්නලා දීලා තියෙනවා අංග ලක්ෂණ 10ක්. ඒ අංග ලක්ෂණ 10 නැත්තම් තියෙනවනම් ඒ විලාය සම්පූර්ණ ධ්‍යාන தත්ත්වයටපත් නොවුනත් අර්පණාට සම නොවෙතුනත් විපස්සනාට අවශ්‍ය කරන මේ පාරේ අකුල් අවුල් පාස නැතුව යන්න. මේ මොනවාද පරිබන්ධ ධර්ම 6යි, ඕදාන ධර්ම 4කුයි මම හිතන්නේ ගොඩක් කලාවට ඔක මේ සත්‍ය විශ්විතා විදර්ශනා ඥානකේ පෙන්නනවා. මෙන්න මෙවුව තමයි ධානයක ලක්ෂණ. මේ ටික විපස්සනා කරනකොට තියෙනවා නම් ඒ යෝගාචර දැනගන්න ඕනේ දැන් විපස්සනා ඥාන වැඩෙන තැනක ඉන්නේ කියලා අතීතානුධාවනං චිත්තං වික්ඛෝපානපත්ත සමාධිස පරිපන්තෝ අතීතයට හිත දුවලා හිත වික්ෂෝප වීමෙන් තොරයි. අනාගත ප්‍රතිකංකනං චිත්තං විකම්පිතං අනාගතේ හිත දුවලා කම්පණ වීමක් නැහැ. මේක යෝගාචර හොඳටම ගන්න වර්තමානයේ තියෙනවා කියන්නේ. රාගානුපරිතං අභිනතං රාගානුපරිතං අපනතං දෝසානුපරිතං මේ එන අරමුණට ආශා කරලා ආලෝක පහසුකම් වෙලා රාගේ පහළ වෙලත් නැහැ. අරමුණත් එක්ක තරහ වෙලා ද්වේෂය පහළ වෙලත් නැහැ. දීනං චිත්තං කොසජනපත්තං නිදිමතට වැටිලත් නැහැ. අචපක්කයිතං චිත්තං විකම්පිතං දැන් නිවන් දකින්න මේ අර්ථ මේ පරියන්කේදීම කරන්න ඕන කියලා තටමල හිත විසිරත් නැහැ. මේ කර්ම හය නැත්තම් ධානයක නෙවෙයි හැබැයි යෝගාවචරය විපස්සනාට අවශ්‍ය කරන කලෙදී ලැබලා තියෙනවා. ඊගාවට මේ පරිපත්ත ධර්ම හය අයින් වීම එහෙම නැත්නම් කියනවා තව ඕදාන ධර්ම හතරක් ගැන කතා කරනවා සබ්දාහවයි ප්‍රඥාවයි දෙක සමබර වෙලා තියෙනවා. ඒ දෙක වීර්යයි සමාධියයි දෙක සමබර වෙලා තියෙනවා. එතෙන් යනකොට මෙතෙක් කරල් කරගෙන ගිය දැඩි වීර්ය අවශ්‍ය නැහැ. වීර්ය අඩු කරන්න වෙනවා. අන්නේ වීර්ය අඩු කිරීම පිළිබඳව තදුපක විද්‍ය වාහනතා කියලා අවශ්‍ය වීර්ය ප්‍රමාණය යොදන හැටි යාට තේරෙන්න පටන් ගන්නවා. ඒ වගේම මේ දේ දහස්වර කිරීමෙන් තමයි ගොඩේන්න පුළුවන් කියන දැනුම තියෙනවා. ආශේවන ප්‍රත්‍ය තියෙනවා. අපි දැන් මේ මොකද වෙලා තියෙන්නේ මේක මොකද්ද කියලා කලබල වෙනවා නම් කවදාකවත් ඒක බුද්ධියට සින්න වෙන්නේ නැහැ. දහස්වර මේක කරන්නේ. දැන් මේක ආගවද්දයක් නෙමෙයි මගේමයි. අද තියෙන එකලස මම හිතත් ගන්න. අනිද්දත් ගන්න. ඊට පහුවෙන්දත් ගන්නවයි කියලා තමන්ම අදාහගත්තා. නීවරණ නැහැ. ධානත් නෙවෙයි. හැබැයි විපස්සනා වැඩෙන්න ඕනේ පතර. මේ පතේ මේ මාර්ගය පෑදෙනවා. ඒ නිසා ඒකට කියන්න පුළුවන් එක විදියකට මේ විප්ලවීය ක්‍රමයකට පංච නිවන යටපත් නොවූ ධානයක් වගේ මම හොයලා දෙන්න මම හිතන්නේ සත්‍ය විශේෂ විදර්ශනා ඥාන පොතේ තිබුණා. ඒ වගේම ආනාපාන සති දෙකේ දෙවෙනි කොටසේ ආයි කියන්නේ පොතක් කියවලා ඉතින් ආයෙත් කියන්නේ. ආ පොතේ නම දැම්මේ මම හිතුවා මම කියූප එකම කිව්වා කියන්නේ. ආනබන් සති එක එක දෙකයි. ඊගාවක උත්වාන් ඵලයටපත් වූ උතුමෙකුට ප්‍රතිසම්පාද වෙන්නේ ධර්මතා සූක්ෂම ලෙස වෙන්කොට දැකිය හැකිද එසේ දැකීම අනිවාර්ය වේ. ඇත්තටම කියනවා මේ පටිච්චසමුප්පාදයේ සාමාන්‍ය දැනීමක් මත පහළ වෙන ඉතාමත්ම පල්ලෙහාදී පච්චපරිග්ග ඥානෙදී ප්‍රායෝගික දැනුම තියෙනවා. නමුත් මේක කාටද කියලා දෙන්න පුළුවන් තරමට එනවද කියන එක පටිසම්භිදා මාර්ගයත් එක්ක තමයි යන්නේ. අවබෝධ වුණානේ කියලා දෙන්න බැරි වෙනවා. අපි පසේ පුත්‍ර ඥානවාචි නමක් ගත්තාම ආර්යඵල සමාපatti දක්වාම යන්න පුළුවන් කියලා දෙන්න බෑ. ඒ නිසා ගොළු බුද්දයි කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ. කාටද කියලා දෙන්න බැරි නිසා. නමුත් ඇති. ඒ වගේ සෝවාන් වෙනකොටම පච්චේපරිකා ඥානෙට ඔක්කොම ඇතුව තමයි මේ නිසා මේ වෙනවයි කියන එක තියෙන්නේ. නමුත් මේකයි මේ කියන්නේ කියලා තේරෙන්න මග්ගමග්ග ඥාන දසන විසුද්ධි එතනින් ගම කාංකා විතර විසුද්ධි පහු කරන්න ඕන. ඒතර තමන්ට සාමාන්‍ය අවබෝධයක් එනවා. නමුත් තව කෙනෙකුට විස්තර කර දීමේ ශක්තිය එනවා කියන එක අරහත් උනත් නොවෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක ඒ පුද්ගලයාට වැටුණා නම් තව කෙනෙක් ගල්ප ගන්න බෑ. හෙලි කිරීමේ ශක්තිය නැත්තම් එහෙම නැත්තම් මේ සූක්ෂම ලෙස දකින්න නෙවෙයි කියන්නේ මේකේ වැඩේට ඇති වෙන්න දකින්න. ඒකමයි සකදාගම් වෙනකොටත් වෙන්නේ. තව පොඩ්ඩක් විස්තර වෙනවා. අනාගම වෙනකොටත් ඒකමයි වෙන්නේ. මේ එකම දේ නැවත නැවත නැවත පන්නරේ හිටින එක තමයි වෙන්නේ. බල සමාපත්තියේ සමවැදී සිට නායකට සද්ද සංඥාවක් පවා නොඇසෙන මට්ටමක් ඇති වේද මේක පිළිබඳව පහුගිය දවස්වල අය පොතක් වීචන කරපේක දීලා තිබුණා. සමහර ඇත්තෝ කියනවා ඒ ධ්‍යාන වල සමවැදිච්චාම මාර්ගඵල සමාපත්තියට ගියාම සද්දහින් නැහැ කියන නමුත් ත්‍රිපිටකයේ සඳහන් වෙනවා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ ගඟක් අයිනේ ඵල සමාපත්තියක ඉන්නකොට ඵල සමාපත්තියම තමයි ගඟේ නාල කුච්චනාද කරන සත්තුන් ඇත්තුගේ සද්ද හුණයි කියලා කියනවා. ඉතින් එතකොට මේ සංඛ්‍යා වංශලට සැකයක් පහළ වෙනවා මේ පොතේ කියන විදිහට කොහොමද මේ සමාපත්තිය කියනකොට සද්ද ඇහෙන්නේ කියලා. ඊට පස්සේ මේ ඒක කොසාරිපුත්තු ස්වාමීන් වහන්සේ හෝ විස්තර කරන එකක් මම ලස්සනට පෙන්නලා දීලා තියෙනවා. ඒක වෙන්නේ ඇත්තටම මේ සද්දේ ආහන වෙලා චිත්තක්ෂණයේ ධානයෙන් හිත ඇවිල්ලා ධානය කැඩෙනවා. නමුත් උන්වහන්සේට අර තිබුණු තැනට ආපහු යන්න පුළුවන් කිසිම සකස් කිරීමක් තොරව ආයෙත් එතන ගිහලා හිටගත්තාම හරියට එකට ගියා වගේ ධ්‍යානෙක චිත්ත විදි පැවතුනා වගේ තමයි පේන්නේ. ඒකේ මොග්ගල්ලාන සාංශික විතරක් තිබුණා අතිශේක විකූර්ණ ශක්තියක් තිබුණා. දෙවෙනි සැරේ පූර්ව කෘත්‍ය කර කර ඉන්න ඕනේ ටක් ගාලා හිටපු තැනට යන්න. ජීන්සා වෙන්න පුළුවන් කියලා කියනවා. නමුත් මේ මුල ධර්මානුකූලෝ කියනකොට කියන්නේ අපි ඉන්ද්‍රයන් හා තියෙන සම්බන්ධතාව කැපිලා යනවා. ඒක නිසා රූප, ශබ්ද, ගන්ධ, රස පිළිබඳව මේ ඒකෙන් වෙන් විනිරු මුත්ත ගතියක් තියෙන්නේ කියලා. නමුත් හොඳටම පරීක්ෂා කරලා බලන්න පුළුවන්. අපි ධ්‍යාන භාවනා කරන කෙනෙක් පැයකට අදිෂ්ඨාන කරලා පැයකට වශී කරගත්තයි කියලා කියමු. ඒ නිසා හොඳට සමාධිය ඇති කරගෙන පුරුදු පරිදි අදිෂ්ඨාන කරන මට මේ සමාධිය 1 2 3 4 කොයික පැයකට සමාධිය වගේ. ඒ සමාධින වේලාවේදී නම් ඒ සමාපත්‍ය හරීම ලොකු සිලීලාරයක් තියෙනවා, ලොකු ආකර්ෂණීය ශක්තියක් තියෙනවා, අල්ලලා හිටිනවා. නමුත් පැය ඉවර වෙනකොට සද්ද ඇහිලා තමයි ඉවර වෙන්නේ. අන්තිමට ඔත්තල වෙලා ඇඟේ වේදනාව දැනෙලා සද්ද ඇහිලා ටික ටික ටික දුරට මේ වෙන්නේ මොකද? ධ්‍යානෙන් හිත පිට යනවා ආයෙ. ආයෙ යනවා ආයෙ. එතකොට මේ යෝගාවචරයට සැකයක් පහන ධ්‍යානෙ. ඒකට සද්ද අහනවා. නැත්තම් ධ්‍යානෙ කැඩනවා. ඒක නිසා ඒක මේ පළවෙනි ධ්‍යානනේ ඉවර වෙනකොට විතක්ක ਵਿਚාර දෙක හිතුවක් ආරයි. දෙවෙනි ධ්‍යානයේ ඉවර වෙනකොට ප්‍රීතිය හිතුවක්කාර වෙනවා. ඒ වගේ යටපත් වෙච්ච දේවල් මතු කරන වෙලාවල් එනවා. එතකොට ඒ නිසා අපේ අටුවාවේ ධ්‍යාන වට්ටම් තුනක් ගැන සඳහන් කරන උත්කෘෂ්ණ මට්ටම හීන කියලා. හීන මට්ටමටපත් වෙනකොට අර උත්කෘෂ්ණ මට්ටමේ තියෙන ಗುಣ ගුණාංග නැහැ. ඒ වගේ එකක් වෙන්නේ ඉඳී තියෙනවා මේකේ. සෝවාන් ආදී මගපල් ලැබූ උතුමන් නැවතත් එම தත්වෙන් පිරිහෙද. ඒක මම පිරිසට ඉසු කරන ඒ ප්‍රශ්නේ. යම් මාර්ගඵලපත් වූ කෙනෙකු මා මේ தત્ත්වයේ සිටින කෙනෙකු කියා ඥාතනාතත් ප්‍රකාශ කිරීම මමත්වය තුළ සිටීමක් නොවේද. එසේ ප්‍රකාශ කිරීම නිවැරදිද? ඒ මේ දෙවෙනි ප්‍රශ්න ලිපේකන මාර්ගඵල ලැබුණු නොවන කෙනෙක් බව නම් පැහැදිලි. මොකද ඇහුවා නම් ඉතින් මේක කියලා බලලා බලාගන්න දෙන්නේ. ඉතින් ඒක අනුසුසුසුකමක් නෙවෙයි ප්‍රශ්නයක් අහන්නේ ඒක හොඳයි. නමුත් මේක කරලා බලමු කියලා තමයි මට කියන්නේ තියෙන පොට්ටක්. කොච්චර තියෙන කී ඔය තියාසෝවන් වෙනවා බලන්නකෝ. ලියන්න තියෙන මම ලෝකෝ බලන්න කියලා. ඒ කියන්නේ මේ මේ ප්‍රශ්නේ නිසාම මේ වතුරුකම ඉන්න අපේ නන්දසිරි ස්වාමීන් වහන්සේ විශාල අතරම කන්නිමාර සුමාංගල ස්වාමීන් වහන්සේ ඒ ශාන්සි ගුරුනාන්සේ ඒ ස්වාමීන් වහන්සේ කිව්වා මේ මේ ප්‍රශ්නේදී සම්පූර්ණ රැඩිකල් වාදී අදහසක් ගත්තා සෝවන්නොත් ඥානයක් ලැබුවොත් නැත්නම් මාර්ගඵල ලැබුවොත් කියන්න බෑ එතකොට මිනිසුන්ගේ ශ්‍රද්ධාවක් ඇති වෙනවා මේක කරන්න බැරි දෙයක් කියලා මේකත් මේ මේ ලෝකේ නැති එකක් කරලා තියෙනවා එහෙම එකක් නැහැ බුදුරජාණන්සේ ඉන්න කාලේ අඤ්ඤ භාව ප්‍රකාශය සඳහා හැතක්ම ගණන් කියලා තියෙනවා මිනිස්සු බුදුරජාණන්සේ ළඟට ඇවිල්ලා ප්‍රකාශ කරලා තියෙනවා මම මේ මේ ලබලා තියෙනවා කියලා ඒක පරිනිර්වාණ සූත්‍රයේ අටුවාවේ සඳහන් කරලා තියෙනවා කියලා ඒ ශානන්සේ කණිමාසුමගල සාංශ තමයි ප්‍රකාශ කරන්න පටන් අරගත්තා දැන් අවුරුදු 20කට වගේ ඉස්සෙල්ලා ඊට පස්සේ මේ සම්ප්‍රදාන කුල තේරවාදයේ දකින්න කට්ටිය කියන්න පටන් අරගත්තා නොකියාමයි නොකියා සිටීමයි හිරියොතක් කියන්නේ ලැජ්ජබයි කියලා කියන්නේ නොකියා සිටීමයි කියන්නේ. ඉතින් මේ දෙක එක විදිහට බලනකොට අන්ත දෙකක් වගේ පේනවා. එකක් කියනවා කේ යුතුයමයි කියලා. අන්තික නොකිය යුතුයමයි කියලා. සර්වඥාන්සේ වැඩ ඉන්න කාලේ අන්‍ය බහ ප්‍රකාශය සඳහා සර්වඥාන්සේ වන්දනා කරන වස් කාලයෙන් පස්සේ හරියට සෙනගවිලා. වස් කාලය තුළ සාර්ථක වුණා නම් ඇවිල්ලා වැඳලා සංසම යමක් සඳහා ගිය ගිය අතහැරලා ප්‍රඥාතරිය පිරුවා නම් මම ඒක සාක්ෂාත් කරයි කියලා කියනවා. ඒ සරුවචනසේ අනුවතක. ඉතින් ඒක නිසා ඒක මමත්වයේ තුළම නොවෙන්න ඉඩ තියෙනවා. නමුත් මමත්වයේ සඳහා කරනවා නම් අපිට ප්‍රශ්නයක් වෙන්නේ අර පළවෙනි ප්‍රශ්නේ අහන්න වෙන්නේ සෝවාන් වෙච්ච කෙනාට මමත්වයේ තියෙනවා කියන්නේ. සෝවාන් චෙක්නා නයි තු වෙනවනේ. මමත්වයේ සම්පූර්ණ නැති ඉන්නේ අරියත් මාර්ගයේදී. ඉතින් ඒක නිසා මේක මේ ප්‍රකාශ කිරීම. හෙලිකිරීම පිළිබඳ ප්‍රශ්න භික්ෂුන් වහන්සේලා වශයෙන් අපිට බුදුරජාණන්සේ ඇඳලා දීලා තියෙනවා මොනම හේතුවක් නිසාවත් මාර්ගඵල ලැබීම මතමදී භික්ෂුන් අතර වෙනසක් ඇති කරන්න යන්න එපා. උපසම්පදා වෙච්ච සීලෙන් අරගෙන යන එක සම්ප්‍රදාන කුල එතකොට කියන්න කිසි පටලවිලක් එන්නේ නැහැ. එහෙම නැති වුණොත් එහෙම මෙයා මාර්ගඵල ලැබලා මෙයා නැහැ කිව්වොත් එහෙම මේ මාර්ගඵල ලැබුවෙකන හොයාගෙන යනවා. එතකොට මේ වැඩි ලාභ සත්කාරයේ අලි අවුලක් ඇති කරනවා. නිසා ඔක්කොම බුද්ධ පුත්‍රයෝ කියලා සම කරන්නේ කියන්නේ. එතකොට ගියත්තන් මේ ප්‍රශ්නේ වෙන්නේ නැහැ. එතකොට දැන් බුදු සන්න පත්‍රෙත් තියෙනවා මේ දේශන වලට. එතකොට ආපුවම පැය දේශනේ දිගින් සෝවාන් කරන්න පුළුවන් කියලා. ඒ වගේ දැන් එක එක ක්‍රම જાති ගොඩක් තියෙනවා. මම ඕක්ලන්ඩ් ගියාට පස්සේ ඒ ආමතුත් මයින් කිව්වා උඹව සෙනගින් දැද්දි මේ මේ ගැන මොකද කියන්නේ කියලා. මම කිව්වා ස්වාමීන් වහන්සේ දැන් අවුරුදු 50කට ඉස්සෙල්ලා ලංකාවේ තිබුණේ භාවනා කරන්නත් බෑ මේ ලෝකේ නිවන් ලබන්නත් බෑ රෝහන් වෙන්නත් බෑ සම්පූර්ණ මතයලා. දැන් ගහක් ගහක් ගානේ රාතන් වහන්සේලා. ඉතින් හොඳයිනේ. අඩු ගන්න පුළුවන් කියනකවත් වෙනවනේ දැන් බොරුව. මවා බෑ වුණත් පුළුවන් කියවත් කියනවා මම නොකිය කිය ඔබ වහන්සේලවත් කියන්නේ නැහැ ඒක කරන්න පුළුවන් කියලා. කෙලින් කියන්නේ භාවනා කරලා මේවා නිවන් ලබන්න පුළුවන්. කෙලින් ඒ නිසා සමහර කට්ටියගේ ඒකට ගහන්නව කියනවා පුළුවන්. කෙරුවා මම කරන්නේ. ඒ නිසා අපි ඉපදිච්ච යුගයේ අභියෝගශීලීව මතුවලා තියෙනවා. හැකි සංඥා. ඒ ටික වැඩිපුර යamak තමයි අර කියාපෑම. ඒකෙච්චරම ගැළපෙන්නේ ඇත්තටම ථේරවාදයේ විතර ලෝක සාසන ලෝක මෙවලතර ಗುಣ සංගවාගෙන ජීවත් වෙන වෙන කිසිම සම්ප්‍රදායක් ලෝකේ නැහැ. ථේරවාදයේ පමණ එකම දේ සියලු ಗುಣ වඩලා ಗುಣවසාගෙන ජීවත් වෙන. මම දැක්කේ ප්‍රතිමූර්තිය තමයි අපේ ලොකු ස්වාමීන් වහන්සේ මුචර තිබුණා. මොනම දෙයක්වත් දන්නේ නැති කෙනෙක් විදිහට ඉන්නවා. ඒවෙම කියනවා සන්තුට්ඨෝ hoti iterator චීවරෙන් iterator චීවර සන්තුට්ඨිය ආචමන්වාදී. ලදයන් චීවරකින් සතුටු වෙනවා. ලදයන් චීවරක සතුටීමේ ගුණ ප්‍රකාශ කළා නිකන්ට. කවදාකවත් මොනම නලබ දෙයක් කියන්නත් යන්න එපා. තමන්ගේ ගුණයක් කාටවත් කියපන්න යන්න. ඒක අපේ විවස්ථාවේ තියෙනවා. අනුන් මැද Tamanගේ ಗುಣ ಗುಣ හුවා දැක්වීම යෝගාවචරයට අවශ්‍ය කරන්නේ. ඒ නිසා මේ තාරතිනම් පට්ටම් ගැන කතා කරන්න යන්න එපා. ඔක්කොමල ගංගානම් ගඟේ වැලිසලා ඉන්න වැලියට වෙන්නේ කියලා. එක්කෙනෙක් අඟ උස්සන්න යන්නේ. මේක බුදුජානක සීල ඇඳලා තියෙන භික්ෂුන් වහන්සේලා නිසා උගා කරසයි. කවුරුද වොත් අපිට කියන්න පුළුවන් අපිට බුදුහාමුදුරු විනය නීති දාලා තියෙනවා. මේක ප්‍රකාශ කරන්න යන්න එපා. ගියත්තන් හැබැයි එහෙම එකක් නැහැ. ඒත් හරි ලස්සන උපමාවක් එන්නවා. ඒක මම මේලා කියන්න ඕනේ මේ කටුකුරුන්ගේ ශාංශ තමයි කිව්වේ. මේ මේ අත දන්නව ඇති මේ හත්තාලෝක කුමාරයා. හත්තාලෝක කුමාරයා ගිහිව හිටියේ හත්තාලෝක කියන ආලෝකයක් සැර දීලා කන්න බැරුණා. ඊට පස්සේ මෙයා අනාගාමී. අනාගාමී වෙලා තමන් රුචිතේ දානේ දීමේ අන්තිම දක්ෂකමක් ඇති කරගන්නවා. එයාගේ වැඩේම තමයි මම මොනවද කන්න කැමති ඒ දේ සංඝයාට දෙනවා. තමන්ගේ රුචිය දෙනවා. ඉතින් මම කාගේ රුචිය එකයි තියෙන නිසා සංඝයාට කැමති. බුදුරජාණන්සේට නිලයක් දෙනවා. මට මතක නෑ මේ. හිත දඟපාලියේ තමන් රුචි දේ දීමේ. එතන සංඝයාට ඉන්න තැන බුදුරජාණන්සේ හත් ආලෝකේ ಗುಣ අටක් ප්‍රකාශ කරනවා. මෙහෙමයි මේ මේ මේ ಗುಣ අට එදා ඉඳලා මම දැකලා තියෙනවා කියනවා කියන්නේ. ඒතකොට දැන් ආමුදු කෙනෙක් හිතනවා ඉතින් මෙතෙන්ද හැමදාම දැන් පින්නපත් කියන්නේ. ඉවරනේ වැඩි. ඕනේ දේ හම්බ වෙනවා. ගිහින් ඉවරලා ඇත්තටම ගියාට පස්සේ ආමුදුරන්ට ඕනේ දේ හම්බ වෙනවා. හම්බුනාට පස්සේ කියනවා උපාසක මහතු ඊයේ මෙහෙම සංඝ සභාවේ ප්‍රශ්නයක් මතුවලා පුත්‍රජානංශයේ මෙම් කිව්වා මේ ඔබතුමා දන්නේ මං අද එන බවක් මං ආව ඇත්තටම මගේ දේ ඉෂ්ට වුණා කියලා. ජාඩ අත්තර කුමාරයා වාඩි වෙලා අහනවා ආමුදුරන්ගේ ස්වාමීන් වහන්සේ මොනවද බුදුහාමුදුරු මං ගැන කිව්වේ කියලා. එතකොට අර කාරණා අටම කියනවා. මේ ගියොත් හිටියද කියලා අහනවා ඒක කියන තැන. සංඝයාතන මේවා ගියාට කමන්නේ අනවශ්‍ය මිනිස්සු දැනගන්න හොඳ නැහැ ඒක. ගියෝ හිටිය නැත්නම් ප්‍රශ්න නැහැ එහෙනම් කමන්නේ නැහැ ඊට පස්සේ ඒ ආහන්සෝ ගෙහිලි ඉවර වෙලා බුදුහාමුදුරණ කියනවා ස්වාමීන් වහන්සේ මම ගියා පින්නපාතේ ඔබ වහන්සේ කියපු එක ඇත්ත. නමුත් ඒ කියවන පස්සේ මට කලබල වුණා. කලබල මගේ විශේෂයෙන් යවුවා මේ කතාව කරන තර සංඝයා හැටද හිටියේ ගියෝද කියලා. සංඝයා විතරයි කියවපු පස්සේ සතුටුයි කිව්වා. ඊට පස්සේ කියනවා ගුණ 9ක් කියලා තියලා දාගන්න 8යි මං ඒකේ මේක 9 වෙනි ගුණේ කවුරුත් අතර ප්‍රසිද්ධ වෙනට කැමතියි සංඝයා අතර තියෙනවාද සංඝයා කියන්නේ බලසියාවක් ඇති කෙනෙක් නේ නිසා ප්‍රශ්නයක් නැහැ ගියවතට බුදුජානක ආශිර්වාද නොකිවනම් හොඳයි කියන එක තමයි තියෙන නිසා ගිහියන්ගේ පවා ඒ අර ගුණ වසහාගෙන ජීවත් වෙන ගතියක් එනවා සම්ප්‍රදාන කුලව කෙලිකන යනවා ඒ වෙස්ට් එකේ ඒක සාමාන්‍යයෙන් අඳුරන ගුණයක් නෙවෙයි ගුණ ගුවා දැක්වීම තමයි වෙස්ටිගේ ගොඩක් කරලා වෙන්නේ. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ හරියට ඉන්න මිනිස්සු දානය ආරීමේ දින කෑනෝකා. හරියට වෙස්ටිගේ ඉන්නවා. මුත් ඒක අපි අයිතිවාසිකමට අරගත් සම්ප්‍රදාය තමයි තේරවාදී කියන්නේ සීල ගුණයන්ගෙන් සහිතයි. ඔකතාක දැනෙන්න අරින්නවා. හැමදාම බිග්ිනර්ස් මයින්ඩ් එකට ගලක් මම මම ආධුනිකෙක් මම අද තමයි කරන්න පටන් ගත්තේ කියන හැඟීම යනකොට ඒක ඇත්තට බුදුරජාණන් වහන්සේට හරිය ලොකු නම්බුවක් වෙනවා. හැම ශිෂ්‍යයෙක්ම ආධුනිකත්ව ප්‍රකාශ කරනවා. ඒකේ ත්‍රිපිටකයේම සඳහන් වෙනවා අහං ගජානාමි භගවා ජානාති. මේ මට වැටහෙන්නේ බුදුහාමුදුරන්ට වැටහෙනවා. නිතරම කියනවා අහන්න ජානාවේ භගවා ජානති. මට තේරෙන්නේ සර්වඥාන්සයට වැටෙනවා කියනකොට ඒක අර බුදු ගුණයට කරන ලොකු සැලකිල්ලක් වෙනවා මේ ඔක්කොම අද දුහමලගෙන හදගත්ත දේවල්. ගාථිකේ මෛත්‍රී කරුණාවෙන් ආපු දේ නිසා අපි ක්ලේම් කරන්න යන්නේ. ඒක බුදුහමලගෙන් ණයට ගත්ත එකක් විදියට. ස්වාමීන් ඒ කාලේ මේ වික්ෂු සභාවේ බුදුරජාණන් වහන්සේ සමහර වික්ෂුන්ට විනය විනයෙන් අඟතන්පා ඥානවලින් අඟතන්පා කියලා සභාවකින් කේස් ලක් ඔව් කේස් ලක් තමයි මොකද දැන් ඔය කොන්වොකේෂන් කරලා දෙන්නේ ඌ තමයි බුදුහාම කරලා දෙන්නේ. ත්‍යාග බවුණු උපාධි ප්‍රදාන ඔක්කොම අනම්මන සම්මනායි. පාර්ලිමේන්තුවේ ගන්න බලන්න පාර්ලිමේන්තුවේ රැස්වෙනකේ තියෙන එකයි සංඝ සභාවකේ තියෙන එකයි ඕනම ලෝය කෙනකින් අහන්න ඩච් රෝමන් ලෝයකයි සභාවක් ඇඳනකොට බුදුහාමුදුර සංඝ සභාවට දාලා තියෙන එකයි බලනකොට බුදුජානනාංශිකේ ශ්‍රේෂ්ඨයි අටටි වයසයි ඕනම විසඳුමක් හදනකොට දැන් ඒක ටිකක් ස්ටඩි කරලා තිබුණ එක මම දැක්කා මේ BPC එක පොතක් ගහලා තියෙනවා ඒ ටික විගියන්නේ කියවන්න හම්බෙන්නේ මොකද විනය පොත්වල තියෙන්නේ විනය පොත්වල ලියලා තියෙනවා මොනාස්ටික් කෝඩ් කියලා සංඝ සභාවක් කරනකොට ප්‍රශ්නයක් ආපහු විසඳන හැටි ආය මොකක්වත් නැව ලෝකේ තියෙන ඔක්කොම නීති පද්ධතියට මුල් වෙලා තියෙන එක. ඕනම සෙරමණි එක. ඒක ලස්සනට කිව්වා ඔය මඩියේ ලොකු හම්තු. ඉන්න කාලේ කිව්වා ලෝකේ තියෙන ඕනම හොඳ දෙයක පස්සට යන්න එක බුදුහම්තු ඉන්නයි. ලෝකේ තියෙන ඕනම ශිල්පයක එක බාන මල් කලාවක් කුන්ෆු කරාටේ සියරම පිටිපස්සේ තියෙන බෞද්ධ භික්ෂුව. බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේගෙන් අපේ බුදුපන්දි සාංශය ඒකට කැපෙන්න වචනක් කියලා තිබුණා. වික්ෂුන් වහන්සේලා අධ්‍යා දකපුවාම සමහර කියනවනේ මේක සංඝයාට ගැලපෙන්නේ නැහැ. උන්දලා දන්නේ නැතුළු අපි බුදුහමරා ගෝලෝ කියලා. බුදුහමර අපිට රහත් වෙන්න කියලා රහත් වෙන ගැන සුදුසු කියන එක තමයි. අපිට උනත් කරන්න බැරි කියලා. අපි බුදුහමරා ගෝලෝ බුදුහමර ඔක්කොටම සුදුසු. අපි බුදුහමරගේ ගෝලෝ යන නිසා අපි සුදුසු. කාටවත් ගිහි ඇවිල්ලා අපිට ඇඟිලි කරන් දෙන්න ඕනේ නැහැ. අරක කරන්න ඕනේ අරක කරන්න ඕනේ නැහැ කියලා මොකද අපිට බුදුහාම ලයිසන් දීලා තියෙන්නේ අපි දෙන ගන්න ඕනේ ඒක පාවිච්චි කරලා මේ බුදුහාමරගේ රසීද විතර වැඩ කරා හරිම සම්ප්‍රදාන කුලයි ඒ ස්වාමීන් වහන්සේ මට ඒ ප්‍රකාශය මම අර අර මේ ග්‍රීෂ්මයට වට පසු ග්‍රීෂ්මයට වට වැසෙමින්ද කියන එකේ කිතන යම් කිසි කෙනෙක් කියනවා භික්ෂුවක් ගියා දික් කළ මෙයාට මේ ගැලපෙන්නේ නැහැ කියලා ඒ භික්ෂුව අඳුරන්නේ කියලා මොනවද භික්ෂුල කරන්න බැරි කියලා. හැම දෙයක්ම පිළිබඳව ඒ හොඳට කවර බැලුවොත් විනය පැත්තේ ධර්ම පැත්තේ අභිධර්ම පැත්තේ බලනකොට අහවල් විෂය දැන් චන්ද්‍රජාලක මහත්තයා ඔය ඇද ඇද පෙන්නන්නේ එයා ඉගෙනගත්ත ෆිසික්ස් වල තියෙන දේවල් සියරම අටුවාවෙන් අරගෙන අවුරුදු 2000 ගානට ඉස්සෙල්ලා ප්‍රකාශ කළා තියෙන්නේ ඒක ගණිතලා තමයි තෑ ඔය ඇදලා පෙන්නන්නේ ඔක්කොම දැන් නව නිෂ්පාදන හැම එකක්ම ත්‍රිපිටකයෙන් තමයි අර්ථකථනය පරණේ කොට ඊට පරණේ විද්‍යාව විසි විද්‍යාව බොරු කරලා ඉවරයි. මේකෙන් තමයි ඇරෙන්නේ. භාවනා ආරම්භයේ සිටම ශූන්‍යතාවයේ පසුනේ යෝගාවචරයේකු තවත් අදිෂ්ඨාන කළ කාලයේ කාලය අවසන් වූ පසු දැනෙන්න විට දුක් වේදනාන් වලදී වේදනා මම නෙවෙයි වේදනා මගේ නෙවෙයි වේදනා මගේ ආත්ම නෙවෙයි සිටීමෙන් මම යන සංඥාව ඔහු තුළ ඇතිවන්නේ නැතිද නැතිනම් එය හිතට කරලවන බලපෑමක්ද කරුණාකර පහදා දෙන්නේ භාවනා ආරම්භයේ සිටම ශුන්්‍යතාවයේ පසුන යෝගාවචරයේකු තවත් අදිෂ්ඨාන කර තමන් අදිෂ්ඨාන කළ කාලයේ අවසන් වුණු පසු දැනෙන්න වෙන දුක් වේදනාවන් වලදී වේදනා මම නෙවෙයි වේදනා මගේ නෙවෙයි වේදනා මගේ ආත්මය නෙවෙයි යයි සිටීමෙන් මම යන සංඥාව උතුල ඇතිවන්නේ නැතිද නැතිනම් එය හිතට කරන ලබන බලපෑමක්ද මේක ඇත්තටම මම යන සංඥාවේ නැස්චාත්‍ය පෙන්වන්න ගන්නේ මම කියන එක ඇති වෙන්නේ රූප වේදනා සංඥා සංකාර කියන පංචස්කන්ධය කියන එකයි අපි ඉදිරියට ගත්ත ඔය කජ්ජනීය සූත්‍රය සඳහන් කරලා තියෙන්නේ. ඒකදී රූප අරමුණක් මතුවෙනකොට වේදනාව සංඥා සංස්කාර විඥාන කියන කොයි එකවත් මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය නෙවෙයි කියලා කියනකොට මේ එක එකක් එක එකක් නම් අපිට ටිකක් අල්ලන්න පුළුවන්. එතකොට එකක් එකක් එකක් ප්‍රතික්ෂේප වෙනවා නම් ආත්මය කියන එක ප්‍රතික්ෂේප වීමක් වෙනවා. ඒක නෙමෙයි මේ ප්‍රශ්නේදී සඳහන් කරන්නේ. ඒ වගේ මේ ඩිස්ක්ලේම් කරලා ඩිනයි කරලා ප්‍රතික්ෂේප කිරීමේ ආත්ම සංඥාවක් ඇති වෙන්නේ නැති කියලා. වෙන්න ඉඩ තියෙනවා අක්ෂ සංඥාවක් වෙන්න ඉඩ තියෙනවා ඒක නම් නෑ කියන්න බෑ ඒකෙදී මෙහෙම කියන්න පුළුවන් මේ වේදනාවක් කියන චෛසිකේ ටිකක් සංකීර්ණයි ඒක නිසා මේ ඒකමක් අපි හිතවිල්ලක් කියලා ගමු වේදනාවක් කියලාම සද්දයක් කියලා ගමු ඒ හිතවිල්ල වේදනා සද්දවිල්ල තමයි බලපෑම් කරනකොට ඒ හිතවිල්ලට ප්‍රතික්‍රියා කරන්නේ ඒ හිතවිල්ල මකලා දාන්න හදන්නේ. නැත්නම් හොඳ එකක් නම් අගේ කරන්නේ ඒ හිතවිල්ල මම කියාගෙන මගේ කියන ආත්මය කියලා හිතාගෙන. නමුත් මේ ඒ හිතවිල්ලෙන් තමන්න තියෙන සම්බන්ධතාවය බලපෑම අඩු කරන්න නම් මේක ආගන්තුකෙක් වශයෙන් සලකලා මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා බැලුවනම් ඒ හිතවිල්ල ඇවිල්ලා යයි. හිතවිල්ලත් එක්ක අපි පටලවිල්ලක් එහෙම නැත්නම් මේ අවුලක් ඇති කරන්නේ ඒ වෙනුවට නිත්‍ය සංඥාව නැති කිරීම මේකට නැත අනාත්ම සංඥාව ඇති කිරීම සඳහා ආත්ම සංඥාව ඇති වෙන ස්වභාවයෙන් ඇති වෙන එකට හිත ප්‍රතිශක්ති ජනකයක් ඇති කරනවා මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා. එතකොට මේ ආත්ම සංඥාවක් පාවිච්චි කරලා අනාත්ම සංඥාවත් අල්ලු කරලා දාන්න හදන. ඒක නිසා මේක අවසාන නිෂ්ඨාව නෙවෙයි වේදනාවට වෛර කරනව වෙනුවට හිතවිලට වෛර කරන වෙනුවට මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියන එක බොහොම මැදින් අතර කිවිලා. උංග අපි එහෙම නැත්තම් කරන්නේ වේදනාවක් කරනකොට වෛර කරනවා. ඒක මකලා දාන්න හදන. එහෙම නෙවෙයි. මේකට එන්න ඇරලා අයිතිවාසිකම් කියන්නේ. මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා මේ මෙනෙහි කරනකොට වේදනාව ඇවිල්ලා ඒක මුලමඳක පෙන්නලා යයි. හිතවිලි ඇවිල්ලා මුලමඳක පෙන්නලා යයි. අවදිභාවයේදී ප්‍රතික්‍රියා කිරීමක් නැති වෙනවා. ඒක නිසා මේ හතරාකාරයකින් මේක කරන්න පුළුවන්. ඔය ඊ ධර්මදේශනදි මතක් කරපු විදිහට ඉතිරි වේදන නැති ශබ්ද නැති හොඳ විවේක තැනකට ආවට පස්සේ ඒක කම්මැලි වෙනවා. මේ වගේ දෙයක් ආපුවම ඒකට තරහ යනවා. ඉතිරි වේදන සද්දපම තරහ යනවා. ඒ නිසා අර විවේක ස්ථානට ඇවිල්ලා කම්මැලිකම ඇති නොකර ගැනීම සඳහා ඒතං සන්තං ඒතං පණීතං අධිසත් සබ්බ සංඛාර සමතෝ කියලා මේ සාන්තේ මේ ප්‍රණීතේ එනම් මේ සංස්කාරයන්ගේ සංසිද්ධියම කියලා ඒක අග්ගය කිරීම කරන්නේ. ඒ වගේම තව පැත්තකින් පුළුවන් එනකොට වේදනාවක් සද්දයක් හිතියදක් සූරුපින් ආවන මේ එනදී මම නෙවෙයි මාගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා. සබ්බසෝ සූත්‍රයේ අන්තිමට සඳහන් කරලා තියෙනවා විවේක නිසිතා විරාග නිසිතා නිරෝධ නිසිතා පටිසග්ගාන පස්සේ කියලා ඒක දිහා ආතතිගත වෙන්නේ නැතුව විවේකීව බලන්න පුරුදු කරලා සප්පුරුෂ සූත්‍රයේදී එහෙම නැත්නම් මේ සලායතන විභංග සූත්‍රයේදී කියලා තියෙනවා අතම්මේතා උත්තා භගවතා අතම්මේතා ඒව අනන්තරං කරිත්වා පටිපදං විහෙරති කියලා. තම්මේතාවය කියලා කියන එක අඳුනගෙන එයින් නිපන්දේ. තත්මය නැත්නම් තජ්ජ ලක්ෂණය එතන අතම්මේතා කියලා කියන එක මම නෙවෙයි මගේ නෙවෙයි කියලා අයින් කරන ක්‍රමය. තමන්ගේම හිතවිල්ල, තමන්ගේම වේදනාව, තමන්ටම දැනෙන සද්දෙන් ඇති වෙන බාධාව මම නෙවෙයි මගේ නෙවෙයි කියලා මේ මන්ත්‍ර ජප කිරීලා කරනකොට ඒ දෙයට මූණ නොදී අතාරින්නෙත් නෑ, ඒ දෙයට ප්‍රතික්‍රියා කළා වෙන්නෙත් නෑ. මේ අපි කියන්නේ මේ නිකන් ආපහුම අත් දෙක එකතු කරලා කතා කරලා නිකන්. මගේ ඔය මගේ නෙමෙයි මම නෙමෙයි ආත්මෙ නෙමෙයි කියලා යන්න අරින්න නිකන් කතා කරලා අතහැරලා නිකන් ඉන්න එකයි තියෙන්නේ. ඊගා වෙන එක නම් තමයි ඊගා. ඊගා වෙන එතකොට අර මේ ගැටුම ප්‍රතික්‍රියා කිරීම අඩු වෙන්න පටන් ගන්නවා. හිතට කරලබන බලපෑමක් නම් තමයි. මේ බලපෑම කරන්නේ එන්න තියෙන අනුශේධ ධර්ම ඇති නොවීම පිණිස හිත ප්‍රතිශක්ති කරලා තියාගෙන ඉන්න එක. කර්මී ස්වාමීන් වහන්සේ තේතුක ප්‍රතිසන්දේ පැහැදිලි කර දෙන්නේ. තේතුක ප්‍රතිසන්දේ කියන එකෙන් අදහස් කරන්නේ තණ්හාමාන දිට්ඨි කියන ප්‍රධාන කෙලෙස් මුල් නැතුව නැත්නම් අපි කියනවා නම් ලෝභ චරිත, ද්වේෂ චරිත, මෝහ චරිත කියලා තියෙන්නේ. ඒ වගේදී තණ්හාව අධික නම් අපි ලෝභ චරිත කියලා කියනවා. හරි අමාරුයි. මේ ජීවිතයේදී භාවනාවට පෙළඹෙන්න ද්වේෂ චරිතෙන් අමාරුයි මෝහ චරිතෙන් අමාරුයි අන්න වගේ තද බල තණ්හා ලෝභ දෝෂ මොහ නැති මේ ප්‍රතිසන්දියට කියනවා ත්‍රි හේතුක ප්‍රතිසන්දිය කියලා එහෙම කෙනෙකුට පමණයි මේ මේ ජීවිතයේ නිවන් දකින්නවා කියලා බලාපොරොත්තු කරන්න පුළුවන් කියලා කියලා තියෙනවා හැබැයි ඒක මේ මේ සූත්‍රෝල කෙලින්ම සඳහන් වෙන එකක් නම් වශයෙන් නෙවෙයි තියෙන්නේ ගොඩක් වෙලාවට මේ අටුවාවේ මොකද සූත්‍ර වල ਸਰවඥාසි කිසිම කෙනෙක් මන් දෝසහයි කරලා නැහැ. මේ මේ නිසා භාවනා කරන්න එපයි කියලා උනන්දු කරලා තියෙන පසු කාලීනව භාවනා කරලා ඇයි මට ප්‍රතිඵල එන්නේ නැති කියලා අහනකොට දීපු උත්තරයක් තමයි සමහර විටක අවශ්‍ය කරන පාරමිතා ශක්තිමය අවශ්‍ය කරන මූල සුදුසුකම් අධිකම වෙන්න පුළුවන් කියලා දීපු උත්තරයක් මේ මම හිතන්නේ මේ ප්‍රතිසංගතතාව. trabalha na clínica pública. Até aí, ගලට යනවා බිස්නස් එකකින් කොහොමද සුදුසුකම් ඒ පුද්ගලයාට ඒක ඇත්තටම බුදුරජාණන් වහන්සේ වුණු අසාධාරණ ඥානයක් උන්වහන්සේට ආශයනුසේ ඥානෙ තිබුණා අනාවරණ ඥානෙ තිබුණා ඒ නිසා ඒ පුද්ගලයා දිහා බලලා රූපෙ දිහා නෙවෙයි බලන්නේ ඉන්ද්‍රියවල ධර්ම මොනවද වැඩිලා තියෙන්නේ කියලා දන්නවා එතකොට හරියට අඩු ඉන්දිය ධර්ම සම්පූර්ණ වෙන විදිහට රාග චරිතයක් නම් එයාට අසුබ කර්මස්ථානේ දීලා මෝහ චරිතයක් නම් ද්වේෂ චරිතයක් නම් මෛත්‍රිය දීලා හරියට ඒක පිළියම් කරපුවාම වැඩේ යනවා. ඉතින් සර්වචනාංශේ පිරිනම් ප්‍රාණයට පස්සේ පිරිනම් මන්තකයේදීම මේ උගදිනේ පශ්චාත්තාපිලා තියෙනවා ඒ ඇහැ නැති උනායි කියලා දැන් අපිට. ඒ අනුගේ ආශය අංශය දකින්න ඇහැ මැරිලා ගියේ. ඇහැයි පිරිනම් බෑ. තිබුණා නම් උන්වහන්සේට මේක යොදලා කරනවා. ඒක අසාධාරණ ඥානය, ශ්‍රාවක සාධාරණ නැති ඥානයක්. සාරිපුත්‍ර සාහිත්‍යවත් නැහැ. මේ මේ පුද්ගලයාගේ පිටලා තියෙන මොනවද නැත්නම් මොනවද කියලා කියන්නේ. ඒක මේ නිසා වෙන්නේ නැති උපතෙනෙක් ඔය බුදුන් දැක නිවන් දකින්න ප්‍රාර්ථනා කරනවා. මොකද බුදුරජාණන්සේට ස්කෑනර් එකට දාපුවම ටක් ගාලා පෙන්නනවනේ මේ මෙන්න මේමයි මේමයි කියන්නේ. දැන් ඒක නෑ. දැන් අපි කරන්නේ කියන කෙනත් අවංකවම කියන වෙච්ච දේ අහන එකනත් බලලා ගෙස් වර්ක් එකක් කියන්නේ. Trial and error guess work එකක් කියන්නේ. ඒක කොමියුනිකේෂන් අප්සෙට් ගියොත් කියන දේ තේරෙන්නේ නැත්නම් තේරෙන දේ කියන්න බැන්නම් එතකොට කමටහන් සුද්ධ වෙන්නේ නැහැ. එනිසා කමටහන් සුද්ධ කරනකොට මේ ඇති වෙච්ච දේ ඇති හැකීම කිව්වොත් වෙන්න තියෙන හානිය අඩුයි. Taman චෝදන කරා කියලා චෝදන තීන්දුව කළ දෙමට හරි ගියා මට වැරදුනා කියලා ඒ ඒ පෙරහැරෙන් පෙරලා කිව්වොත් ගුරුවරයාට අහුවෙන්නේ නැහැ මොකද්ද උනේ කියලා. ඒ නිසා කමඨාන් සුද්ධ කෙරෙන්න භාවනාවේ සීට 50ක් වෙනවා. හරියට කොමියුනිකේට් වෙනවා. the single is uh, the if I am to put it uh, මේ මේක සිංහලට දානවා නම් මේකදී කියලා තියෙන භාවනා කරනකොට ඇතිවෙච්ච මේ කම්මැලිකම නීරස ගතිය සහ කොහෙද යන්නේ මොකද වෙන්නේ නැති ගතිය. ඉතින් මේක මේ කොහාටද මේක යොමු කරවන්නේ? මම දැන් මම මොකාද? මට මොකද වෙලා තියෙන්නේ? කියන්නේ භාවනාව টොප් එකට වෙලා තියෙනවා කියන එක කියන්නේ. ස්වාමීන් සිරසයට කොහොම විච්චෙස් ඉස්සරහට යනකොට නෑ පස්සට යනකොට නෑ කොළඹියෙකුත් නෑ අනලෙකුත් නෑ මරණයවත් ඒක ඒක තමයි අපි බලන්න ඕනේ මේක මේ විඳින්න කලින් ආරම්භ සමාන යාට කොහොමද කියනවා අලුත් ප්‍රශ්න රීච් එක නෑ මේක නෑ ඈ කොහොමද කොහොමද? මගේ ඒ කියන්නේ මේකදී බලන්න තියෙන කවුද එක්ස්පීරියන්සර්? එක්ස්පීරියන්ස් එක තමයි මේ විස්තර වෙන්නේ. එක්ස්පීරියන්සර්ගේ ඉන්ටර්ප්‍රිටේෂන් එක හැටියට තමයි එක්ස්පීරියන්ස් එක වෙනස් වෙන්නේ. එක්ස්පීරියන්සර් කියන එක කවුද කියන එක මේක එන්නේ කොහෙන්ද මේ? ක්වෙස්චන් එක ඉන්නේ කොහෙන්ද? මේ එක්ස්පීරියන්ස් එකේ ඉන්නේ කොහෙන්ද කියලා සෝස් එක බලන්න. එමුණද මේක විනිවිද බලන්න ඒක තමයි ඔය මේ මේ එකාටොලිගේ වෙලා තියෙන ඔය පරිවර්තනය. නෑ කියන්නේ තියනවා කියන තැන ඉඳලා තමන් නෑ නෑ කියද්දි මේ පැත්තේ ඉන්නවා. ආස්තික නාස්තික දෙක අතර සංසන්දනයක් තියෙන්නේ. ඇති පැත්තකින් යන්නේ නිත්‍ය සංඥාවෙන් යන්නේ මොනවා හරි ඊළඟට එන්නේ. මොනවා හරි හම්බ කරන්න කියලා අන්තිමට ගිහිල්ලා ඉන්නේ මොකද? සාමාන්‍ය සාසනයේ මම ඥානසංසය හත්ුන් ඥානසංසයෙන් පිළිබඳ ඥානසාරකේ පොතක පිළිබඳ හරියම ප්‍රශ්නයක් තමයි වේදනා සංඥාවේ කොහොමගේ තත්ත්වයට එනවා කියලා. මුදලියන් තත්ත්වයට කියන හරියම ප්‍රශ්නයක් මම කියන්නේ කියන්නේ නෑ. ඒක සංසේ අපිට මේ කොහොමද කොහොමද කියන්නේ එනවා කොහේ සූත්‍රයේ. තමාර විටක අටුවවල සඳහන් වෙන්න තියෙනවා සූත්‍රයක නම් ඇත්තම එහෙම මතක නැහැ. ඔය අර සංඥා සූත්‍රයේ තමයි තියෙන්නේ සංඥ සංඥී නෝපි විසංඥී න විසංඥ සංඥී න විභූත සංඥී. සාමාන්‍ය සංඥාවෙන් සංඥා වෙනවත් නෙවෙයි අසංඥත් නෙවෙයි විසංඥත් නෙවෙයි සංඥාව නැත්තේත් නෙවෙයි. ඉතින් මේක මත් කරවන සුළුයි. මේක මමයා නැති වෙනවා මෙතන. ඊට පස්සේ ඌ පිස්සුවක්. කියන්නේ යාට ඇඟිල්ල ගහන්නට දෙයක් නැහැ. ඒක හරියට අර මේ මේ මේ පල්මි හරකෙක් ගෙනල්ලා විශාල පිටියක් මැද රතෑරියා වගේ දුවන තරක් නැතුව වැට කරපු තැනක ඉතින් ඌ හැම තැනම දුවන සාමාන්‍ය ජල පිටික පිස්සු වෙච්ච මිනිස්සෙන්ට හතර පැත්තෙම shower එක අහි කරව බාත් รู ම් එක ඇතුළට දැම්මොත් දුවනලු මරණකන් දුවනලු වරක ඇතුළේ තෙමින් නැතු වෙන්නේ හැම තැනම තෙමින් තෙමින් නිසා වටේට දුවන පිස්සු වල පිස්සු ඇද්දලනවා කියලා එකක් කරනවා සිංහලෙන් ඒ පිස්සු ඇද්දලා ඉවරලා දානවා නාන්තකාබෙන් දාලා shower එක ගන්න. මේ වතුරට බයයි කොහෙ ගියත් ඒක. ඉතින් මේක භාවනා කරනකොට පෙන්නට නිකන් ඉනවලත් ඕක තමයි වෙන්නේ හැබැයි. නිබ්බිදාව මේකේ තියෙන ද්වේෂ පදනමට. ඔය ඒ වෙලාවේ බලන හිටියොත් මෙතන යට තියෙන ඔය පේන දේවල් නෙවෙයි මේ තියෙන தත්ත්වේ නොදකින්න ඔබතන් කියන හැඟීම තියෙන යට. ඒක මේකේ ඊටත් වැඩි ගිහිල්ලා මේ නිබ්බිදා. ඒ කියන්නේ ද්වේෂ පදනමෙන් ඇවිල්ලා තියෙන්නේ. ද්වේෂ පදනම පේන්නේත් නැහැ මේකේ. පුද්ගලයාට පේනවනම් ඒකයි අරමුණු වෙන්නේ. ඒක අරමුණු වෙන්නේ නැහැ. නමුත් ඒ ද්වේෂේ පේනවා ඒක තියෙන එපා කරන ගතිය එනේන අරමුණු මාර්ගයෙන් පේන. එතකොට අරමුණ එපා. ද්වේෂය එන්නේ අර නොජී කනකට ගිහිල්ලා නේ. දන්නේ නැහැ. අපි දන්න පරණ ලකුණු මොනක්වත් නැහැ. ඒක අටුවාව සඳහන් කරලා තියෙන්නේ මෝද මැද තනි වුණා වගේ කාන්තරයක් මැද තනි වුණා වගේ හත්ත කැලයක් මැද ගිහිල්ලා අතහැරියා. දිශාමාරු වෙලා. කොයි අතට ගියාද දන්නේ මහන්සි වුණාට යන්නේ ගමටද කැලේටද දන්නේ. ආ මේ වගේ තැනකදී ඕක්කාර ගති පාර කරනවා. ඒක නිසායි සසර දනව්වේ අපි අදරන වෙලා වගේ මට හිතෙන්නේ බුදුහාමුදුරනේ කියලා ඔය ඇති කීයේ තියෙන කොටත් කියන්නේ ඕකම තමයි. ඉතින් මේක පෙන්නනවා action relief එකේ slow motion දාලා පෙන්නනවා. කොහේ ගියත් ඔච්චරම තමයි. ඉතින් ඒ වෙනුවට තමයි අපි අර මොනවා හරි විනෝදාංශ කෙట్లా ඉන්නේ වන්දනාව වන්දනාව යන්න අපේ කාරණාව මට හරි පාළුයි ළමයෝ කියලා ඉතින් අපි ඒ වෙනකොට මොකක් හරි කරලා මේකට එන්නේ දැන්වත් ඒවා තමයි ඉතින් කරනවා ඇත්ත කියනවා නම් ඒක තමයි කියන්නේ ඉතින් අපි අර මේ ට්‍රිට් එකේ ඉඳ තියනවා කියලා කොහොමද තියාගෙන කරනවා ප්‍රසාදයක් දෙන්නපා. මොකක් හරි කරපන්. ඒක හරියයි. නෑ ඇත්ත ඒ කියන්නේ මේ අර මමයා වෙල්ඩින් කරලා කොහොම හරි ෆිට කරන්න හදන්නේ පුපුරලා යනකොට ආයෙ වෙල්ඩින් කරලා දෙන්න. දැන් සයිකෝതെරපි කරන්නේ ওই සෙල්ලමනේ. සයික මේ මානසික රෝගයන් නිසාද සීලින් හරි කමන්නේ මමයා නැති වුණාට පස්සේ දුවවල එනවා කවුන්සලින් කියලා. පවුන්තියක් දෙනවා. ඇයි එහෙම විවංශය කරන්නේ ආයෙසරේ අර අර මමයිනේ හදලා ගෙදර ගිහිල්ලා ඔයා හොඳට කාලා බීලා සෙල්ලම් කරලා ඉන්නේ චෝක ඇල්ලේ කියන. ඉතින් අන්තිමට මේ මනුස්සයා ඇඩික් වෙනවා හැම හැම දවසම යනවා කවුන්සලින් වලට ඉවරයක් වෙන්නේ මේක මේක සත්‍ය මේකයි නැත්තම් මේක තමයි අපි හැබෑලි වහන කියලා ඒ සංඥාව මාරු වෙලා නැත්තම් දෘෂ්ටිය මාරු වෙනවා කියන්නේ භවනා කරන එකට වෙනස් සම්පූර්ණ වෙන ඩයිමන්ෂන් එකක් හදන් තියෙන මේ තිබුණාට මේක බාර ගන්නවා දීපතයක බාර ගන්නවාද කියන්නේ ඒකට පින මෝටලා තියෙනවා නැත්තම් පාරමිතා තියෙනවා ජීවිතේ කාලා තියෙනවා නේද සංසාරේ දුක කපු මනසට තේරෙනවා මේ දුක් වලටම තමයි ඒක ලස්සනද මේ මේ විසුද්ධි මාර්ගය ලියලා තියෙනවා දුක පිළිබඳ අවිද්‍යාවට අපි තණ්හා කරනවා කියන. තණ්හා පිළිබඳ ඇති මේ දුක් සැප පිළිබඳ ඇති ආශාව අවිද්‍යාව වශයෙන් පිළි හිටිනවා. අවිද්‍යාව වශයෙන් මාය කරනවා කියන. ඉතින් අපි කරන හැම විකාරයක්ම අපි සාධාරණීකරණය කරනවා. මේ විකාර කරන්නේ අර මේ මොනවාක්වත් නැති තැන යනකොට මම අපච වෙන්නේ. මානසික තනක් කරගන්න නැති තැන මිනිහ ගොඩ පෙරක දුරු කන් දෙනවා. මෙහෙම ඉඳලා හරියන්නේ අපි මොනවාරි කරමු කියලා. මේ නිත්‍ය සංඥාව, අනිත්‍ය සංඥාව, අසුභ සංඥාව, ආත්ම සංඥාව පහළ වෙනකොට මේ ලෝකේ කඩන වෙනවා වගේ තමයි පේනවා කියන්නේ. ඒ කියන්නේ මේ පෝරකේ ලෑල්ල ඇතුළේ දැම්මා වගේ අසරණයි ගන්න පදනමක් නැති මටම තියෙනවා. ඒකේ ලොකු chance ඔය සත්‍යවිසුද්ධි පොතේ අනිත්‍ය සංඥාව පෙන්වන තැන පෙන්ලා දීලා තියෙනවා සූත්‍රවල කීප පොලකම සඳහන් කරලා තියෙනවා. තේරෙනකොට මේ මනුස්සයාගේ අර හදාන තිබුණු වීදුරු මාලිකාව ඒම කඩන්න වැටෙනවා. සම්මත අපි කියන්නේ ආශ්‍රිත කරපිටිකේ නැතිනේ කඳන්න පටන් ගත්තා. මම ආම්බලන්ට ටෙලිෆෝන් කරලා කිව්වේ. මම උත්තර දුන්නා ටෙලිෆෝන් එකේම දුන්නා උත්තරයක්. මේ මේ ඉස්සෙල්ලා මට කිව්වේ මේ මොකද්ද මේ නිබ්බිදාන පසන වඩනවා. ඊට පස්සේ මං කිව්වා නිබ්බිදාන පසන වඩන්න දෙයක් නෑ. ඒක වැඩෙන එක මිසක් වඩනවයි කියලා කියන්නේ පිස්සු තමයි. නෑ නෑ ඉස්සෙල්ලා මම කියන්නේ හොඳයි හොඳයි හොඳයි. ෆෝන් කළා තියෙනවා. බැටරි බැලුවා. ඔහොම කියමු ඔන්න ඔය රෙකෝඩ් වෙන්න ඕන කම මේ ඒපිට හිටියා 88 year old කෙනෙක් එයාට මේ මාස ගානක බබෙක් ඉන්නවා ඉතින් එයා ඒ බබාට කිරි දෙන ගමන් මේ විකීට ඇවිල්ලා ඉතින් අම්මලා රැයට ගිහින් බබා බලලා උදේට එන්න කියලා ගිහින් පහට එන්න රැයනායක ගෙදර යනවා ඉතින් ඔව් මම ඉන්නකොට දැන් ඒ එයක් ආවා මේ වගේ දැන් අර එක්ස්පීරියන්ස් එක්ස්පීරියන්ස් එකට වගේ ආවම අපිට බයෙන් තුන දැන් මේ බබා දැන් මට මාගේ හස්බන්ඩ්ට කාටවත් කිසි ආසාවක් මොනා කරන්න හිතෙන්නේ නැහැ එක්ක මෙපා වෙලා කියලා ඉතින් මම මදිසිට ගියා දැන් මෙයා දැන් බබත් එපා වෙයි ගන්න අපි දාමුදිව හාමුදුරනේ කාණේ දාන දාමුදිව හාමුදුරනේ ඉක්මනට තේරිපොරස හා හා ගිහලා ඉක්මනට තේරිපොරස ඉතින් මම එනවා වල තුනකට එහෙන් තේරිපොරස කරන් ගත්තා ස්වාමීන් වහන්සේ ඉතින් මම මේ විස්තරේ කිව්වා මේ කිරිබොන අම්මා කිරිදෙන අම්මා කියන කිනා බබිට මෙහෙම ගිහලා දැන් ඉබිතාට ඇතුළත කොහෙද දිගටම නාදි කියන කවුරුද කියලා ආන්නේ. තියාම ওই විදිහට ඇවිල්ලා කිව්වේ අපිට. ඉතින් ඒකට කමන්නේ අපිට පුළුවන් විදිහට ඉනින් ඉනින් සීලෙන් කරුණාවෙන් කරගෙන යන්න කියලා ඒ විස්තර කිව්වා මම අනිවාර්යයෙන් ආන්නේ තව නෝනලා සුකේ කන්නවා මම අර අම්මට ගෙරටියක් දෙන්න කියන්නේ මේ මොනවා කියන්නේ? මේ ඉඳලා මට ලන්ඩන් වලින් ඉඳලා නලවන්නද? ඊට පස්සේ මට බැන්න මේ මේ පිටි ටික ඉඳලා හිනස් වෙනවා. මේ හිනස් වුණාම මට සත්‍ය පවත්තන්න හම්බ වෙන්නේ නැහැ. මම බයලක තියෙන සත්‍ය මට ඒ ප්‍රශ්නයක් නැති නිසා මම ඒක කියන්න තියෙන එක කියනවා. ඒක තමයි මේ මේ කියන්නේ මේ නිබ්බිදා ඥාන පහළ වෙන අවස්ථාවේදී ඒක මේ මේ ඇති වෙන වෙනස එහෙම නැත්නම් මේ අර මේ දෘෂ්ටි ඇති වෙන වෙනස ඒක මොනම කෙනෙකුටවත් දරා ගන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ තරම් අපි මේ ආත්මය බැඳගෙන මේ මම මාගේ කියන බැඳගෙන ඉන දේ මේක කුණක් මේක ජරාවක් මේක දුකක් මේක කන දෙයක් මේක වද දෙන දෙයක් කියලා තේරුණාට පස්සේ ඉතින් ඒක නිසා සර්වඥයන්ස හරියට ඒ කාලේ දොස් කිව්වා මේ අපගබ්බෝ jiguccho අරසරසෝ අඛිරිය වාදෝ හරියට දොස් කියන පටන් ගන්නවා. විනය පිටකේ පටන් ගන්න එතනින්. ඒ රංජ බ්‍රාහ්මණය ඇවිල්ලා පෙළට බැනගෙන බැනගෙන බැනගෙන බැනගෙන යනවා. සරත්නාජි බොහොම hina වෙලා කතා කරලා කියනවා උඹ කියන කතාවේ බොරුවකුත් නැහැ. මේ පැත්තෙන් බලනකොට ඒක එහෙම තමයි කියලා කිසිම තැනකින් බමුණට දොස් කියන්නේත් නැහැ. ලස්සන ධර්ම කාරණා පෙන්නලා දෙනවා. මේ මේ ලෝකේ ඕක නැති කරන්න තමයි අපි මේ මායාවල් ටික සේරම කරන්නේ. ওই ප්‍රകൃතිය දකින්න බයයි. ඒ ප්‍රകൃතිය දකින්න ඕනකමකුත් නැහැ. ඉතින් ඒක දන්න মালටි මිලියන් කම්පැනිස් එජෙන්ඩාස් හදලා තියෙනවා. හදලා ඒ එනකොට ටක් ගාලා කියනවා ආවක වෙනකොට මේ මේම විනෝදාංශයක් තියෙනවා මේ දේ කරන්න අර දේ කරන්න කියලා ඒගොල්ලෝ ටැක්ස් කරනවා. තන්නේ කර එජෙන්ඩා එක කරන කට්ටිය දන්නවා මිනිස්සු ඉන්නේ අර ගිනි අඟුරක් අතින් අතට මාරු කරගෙන ඉන්න මිනිස්සෙක් වගේ. ඉතින් කියන ඕන දෙයක් කරනවා. ඒක නිසා බාහිරයට ගිහිල්ලා මේ රික්‍රියේෂන් එහෙම නැත්නම් මේ රසමවන කටයුතු පික්නික් নানা ප්‍රදේවල් කරනවා. කෙරුවට වෙන්නේ මොකද්ද? මරණ චිත්තක්ෂණයක දඩස් ගන්නවා. මරණ චිත්තක්ෂණයට යනකොට ඉන්ද්‍රංගී ඉසෙල්ලම කපලා යනවනේ. එතකොට මේ මනුස්සයාට කරපු පින්මතක් වේද බවමතක් වේද කොහේ වැටෙයිද කියන එක බලන්න කොච්චර හම්බෙද්ද වෙන්නේ. මේක බුදුරජාණන් කියන්නේ මරණ චිත්තක්ෂණේ කලින් අරගෙන පෙන්වලා දෙන්නේ ওই වෙලාවේදී තන්නේ කර පොට්ටයක් වැඩ කරන්නේ කිසිම න්‍යාය පත්‍රයක් නෑ උද. න්‍යාය පත්‍රේ තියෙන දායකල් මම වැඩ. මම ඇත්ත එක තමයි න්‍යාය පත්‍රය. ඉතින් න්‍යාය පත්‍රේ නැතුව ගියාට පස්සේ අපි ලෑස්තිද? ඒ චිත්තක්ෂණය මොන දෙන්න ලෑස්තිද? අපි කිසිම ලෑස්තියක් නැහැ කිසිම දැනුමකින් උඩ උදව් කරන්නේ ඥානකින්, ඥානයෙන්, මුදලෙන් කිසි ශිල්පකින් උදව්වක් නෑ. මේක දවත නැවත දැකලා මේකට සූදානම් වෙලා හිටියොත් විතරක් ඒවා සජීවත් වෙන තරකුත් මාන්නකාරකම් කරන එකක් නැහැ. අහිංසක වේවි නැත්නම් නිහතමානී වේවි. මේකයි අත්‍යදාර මූලදී යුතු தත්ත්වය. කොතනක හෝ කියන එක තේරුම් ගත්තොත් එමසාති මං හිතන්නේ තව මානසිකත්වයකට හිංස කරයි කියලා. තව මානසිකත්වයකට දුකක් දෙයි කියලා ඒ මිනිස්සේ. එමසාර හොඳට තේරෙන හැම කෙනෙක්ම ඉන්නේ මේ මේ මේ මේ මේ නරාවලේ මේ දුකේ ඉන්නේ. ඒක දකින්න කැමති නැති නිසායි මේ අපි මේ নানা ආකාර දේවල් වලට හිත ව්‍යාපෘත කරගෙන කුමන නැටුම් ගලි කවට සිනාදා ලිපදින ලිපදියේ ලිපදිය මොළොන තෙක්කිය සැලියේ නාඩගමක් තියෙනවා. පත්විච්ච දවසේ රගුල උදාතට හැරෙනවා කරන්න දෙයක් නැහැ. වතුර ටික පැහැර ගන්න තමයි. <laughs> නෑ ඇත්තටම මේක වැඩි කරනවා. මරණසෙන් සහ අසුබෙන් ඔය නිබ්බිදාව දසගුණයට නගන. ඒකමොත් වෙන්නේ ද්වේෂෙමනේ අවසල දෙන්නේ. නිසා ඒක ඒ වෙලාවට හරියන්නේ බුද්ධානුස්සතිය වඩන්න කියලා. මර මම එහෙම නැත්තම් මේ මෛත්‍රී වඩන්නේ කියලා කියනවා. ඒක බුදුජානනාථගේ දේශනාවක සඳහන් වෙලා තියෙනවා මේ භික්ෂුණී ආරාමයට යනවා සර්ව ආනන්ද ස්වාමීන් වහන්සේ ගිහිලා ඒ භික්ෂුණී වහන්සේලා ගහන නැගිටිනේ මහානකම් හොඳට කරනවද භාවනා කරනවා කියලා එහෙමයි ස්වාමීන් වහන්සේ අපි සතර සත්පට්ඨාන වඩිනවා හොඳට කරනවා ඊට පස්සේ එහෙම කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ මතක් කරනවා අවසරයි ස්වාමීන් වහන්සේ මම බිකුණු පස්සේට ගියා මම කිව්වයි කියලා ඒකට ආන උදාහරණ ආනන්ද ඔබ පණිදාය භාවනා අපණිදාය භාවනා කියන දේ කියලා දුන්නේ නැද්ද ඔය කටියට කියලා ඒකට ආනන්ද ස්වාමීන් වහන්සේ දන්නේ නැහැ ඒතකොට දැන් කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ අපිට කියලා දෙන්නේ මේ පණිදාය භාවනා අපණිදාය කියන මොකක්ද කියලා එතකොට දරුවතන සඳහන් කර තුනවා විපස්සනා ඥාන වැඩෙනකොට යම් තැනකදී අරමුණ විසිරියන ගතියකට එනවා. එල්ලයක් නැති කුවක්කිට ගලේ වගේ බලන බනදී විසිරියනවා. අර වගේ ගොනුවක් නැහැ. ඒ කියන්නේ කටුමැටි පිටියකට කොල්ලගුලියකින් ගහපම අල්ල බදා ගන්න ගතියනේ තියෙන්නේ. මෙතන තියෙන්නේ රබර් බෝලකින් ගලකට ගෙවුවා. ගහන්න ගහන්න පයින් පොලා පයින්. ඉතින් මේ මිනිස්සයා හරි වෙහෙසටපත් වෙනවා. එතකොට පණිවිඩයක් ඇති කරන්න බෑ. එල්ලයක් නැහැ. එල්ලේ විසිරෙනවා. එහෙම එනකොට සර්වඥයන් සඳහන් කරලා තියෙනවා ඒ වගේ වෙලාවට මගේ නගුණ ටිකක් ප්‍රකාශ කරන්න මතක් කරන්න. සර්වඥ බුදු ගුණ. එහෙම නැත්නම් මෛත්‍රිය. එතකොට ආයේ ඒකේ මෛත්‍රිචින සිනේහන කරන ගතිය. අගලගෙඩිය හදනකොට පැණි දැම්මා වගේ ගුලි කරනවා. ගුලි කරලා පස්සේ ආයෙ අරමුණ එනවා. හැබැයි ආයෙ ඒක දිග යනකොට ආයෙ අර විසිරියක්. එහෙම වෙවි වෙවි විසිරිය යනවා ගුලි වෙනවා. විසිරිය යනවා ගුලි වෙනවා. ගියාට පස්සේ තමයි තේරෙන්නේ මේ විසිරී ගිය தත්ත්වය තමයි ප්‍රകൃතිය. ගුලි වෙනකොට තන සංඥා වෙනවා අත්ත් සංඥා වෙනවා නිත්‍ය සුඛ සුභ සංඥා එනවා. විසිරියම අපිට වෙන්නේ නාස්තියක් ප්‍රියසනයක් පරාජයක් කියලා. නමුත් එතන තමයි පටන් ගත්තේ. ඒක තමයි අපි හැබෑදි වහන. ඉතින් ඔය නිබ්බිදා වෙනකොට ආත්ම සංඥා ස්වරූපයෙන් බැලුවොත් නාස්තියක් තමයි. ව්‍යසනයක්, විසිරියම, භංගස්ථානයක් වීම. නමුත් ඒක නම් ප්‍රകൃතිය ඒක නම් ප්‍රයිමෝඩියල් ෆෝම් එක. ඒක බාර ගන්න අපේ තියෙන මේ ඔලමුලකම තමයි පේන්නේ. සංකේතවත් කියලා කියනවා ඕ එහෙම එතකොට පරි හුස්මකට ඒක ඒ නම් ගන්නේ ඒක බුදුසිරේ කියනවා. අස්තරිකේ ඒක කොහෙද කරන්නේ? මොකක්ද කියන්නේ බුදුගුණ මෙනේ කරන්නේ? බුදුන් සීකේනවා. ඔව්. ඒ පස්සේ මම හිතනවා ඒක පොඩ්ඩක් නෑ ඔය පණිදාය භාවනා ඒක බිකුණු පස්සේ සූත්‍රයේ සම්මුතිකයි තියෙන්නේ ඒක සර්වඥන්සේ නමෙන්ම කියන බුදුගුණ මෙනෙහි කරන්න කියලා. මෛත්‍රී බුදුගුණ දෙක ඒ වෙලාවේ ඇග්ලොමරේටින් ආය එකතු කරනවා. එකතු කරානේ මේ අර විසිරියාම දරා ගන්න බැරි. හුස්ම අල්ලගන්න බැරුව වෙනවනේ. එතකොට ආය එකතු කරලා හැබැයි ආයෙත් දාන්න. එකතු කරනවා දානවා. එහෙම එහෙම ගෙනියනකොට තමයි ඒ අපි ආපු මුල් තැන හැබැයි නිවහනට යන්නේ. දැන් මේ තියෙන අපි ගුලි එකතු කරලා මේක මම එක්ක ඉන්නවා මම සපක් තියෙනවා කියන මේ පද නෙමෙයි. එකකට අනත් පිට ගියාම හුස්ම කට අරගන්න බෑ. දරා ගන්න බෑ. ගාලා අල්ලන්න බැරුව යනවා. ඒක වෙන්නේම ගොඩක් මේ කුමර කුමරි සැප විඳපු නිත්‍ය සංඥාවට ඝන බහල වෙච්ච මම කියපොනේ පොතේ තියෙනවා මම කියන්නේ. ඒකට තමයි යෝකෙන්නේ. නෑ ගහන්නේ මන් දන්නේ අටුවාචාරින් වහන්සේ කියලා කියනවා කුමාර කුමරි සැප විඳපු නිත්‍ය සංඥාවෙන් ඝන බහල වෙච්ච විශේෂයෙන්ම ජීවිතේ මුල් යාමේ ගත කරන අයට උවම තදින් පහල වෙනවා. හැබැයි අර පෙරපින් කරලා තියෙන එකනට ඒක දැනගන්නට තියෙනවා මේ තමයි බුදුන් වැඩි මාර්ගය කියලා. අනික් කෙනාට ඉන්නේ උස්මකට ගන්න බැරි වෙන එක. මෙන්න නමුත් ඉතින් අපිට පිළිගන්න වෙන්නේ ඒක තමයි හැබැයි නිවහන. අපි අපි පටන් ගත්ත තැන උතන තමයි ඉතින් යනකොට තියෙන ඒකෙදී අර මම කිව්ව අර හුස්තුන් කියලා මම ඒ මගේ තොරතුරු කියහුවා මේ ගෝල්ඩන් ගේ ඒකේ කියනවා හන්දට රොකට් එක ගියාට ආපහු නැවත ඇවිල්ලා වායු ගෝලයට ඇතුල් වෙනකොට මොනතරම් භයානකද කියලා. වායු ගෝලයට ඇතුල් වෙනකොට හරියට අංශක 6ට ඇතුල් වෙනවා. 6.4 9යි. අන්තිම දශමයට ආවෙ නැත්නම් ගෙලින් ආව පුපුරන පිගිනිලා. ඊට වැඩි වුණොත් බම්බෙවි බම්බෙවි වටින් වටර යනවා. හරියට අංශක 6.4 ගන්න අන්තිම සියස්ථානෙට කැලිබ්‍රේට් කරුවේ නැත්නම් කැලිබ්‍රේට් කරත් ඒ වදින වැදිල්ලේදී පිට හට්ට ගිනි ගන්නවලු ෂට්ල් එකේ. නමුත් හානි වෙන්නේ නැහැ. ඒ නිසා එතනද අනිත් එක ඒ වයිගෝට ඇතුළෙන් තන පාර්ලිමේන්තුවේට කෝන්ට්‍රෝල් කරන්න තියෙනවා. ඒ තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රශ්න නිසා. ඒ නිසා හරියටම ක්‍රූ එකටම ගන්න වෙනවා මේ පාලනේ අතට අන්තිම සියස්ථාණ්ඩ ඇතුළේ නෝ නැත්තම් වාතයත් එක්ක ඇති වෙන ෆ්‍රික්ෂන් එක නිසා මුළු ෂට්ල් එක ගිනි අරගෙන පුපුරන්න ඉඩ තියෙනවා. ඒ නිසා හිත එළියට ගියා ආපහු ඇතුළට ආවා ආය ගියා ආය එනදී මේක තමයි අර ගානට මේ ප්ලේන් එක ඇවිල්ලා ලෑන්ඩ් කරන වෙලාව වගේ හරි ක්‍රිටිකල් එක. ඒක නිතර නිතර වෙනවනම් එතකොට තමයි පුරුදු වෙන්න පටන් අර ගන්නවා මේ ස්වභාවය. මෙතන පැය දෙකක් ගත්තාද වෙනද පැය එකමාරයි ගන්නෙ ඒ නිසා ටිකක් සැර වැඩියි. මේක දෙමටන් අරගත්තේ. ඒ නිසා අපි මෙතන ඉල පැයක් සක්මන් කරනවා හතරට අපි එකතු වෙනවා පරියන්කට මෙතන. නිසා අපි ධර්ම සාකච්ඡා වාරය අපි මෙතන නැතර කරනවා සීල දිනාටම තෙරුවන් සරණයි.